ඊළඟට අවසරයි ස්වාමීන් වහන්ස මුගලන් තෙරුන්ගේ නිල් පැහැ නිල් පැහැ යම් කර්මයක විපාකයක් නිසා ඇති වූවක්ද නැත්නම් යම් පිනක් නිසා ලැබුණු පැහැයක්ද අවසරයි දැන් ඇත්තටම නිල් කියලා සාහිත්‍යයේ හඳුන්වන්නේ කාල වර්ණය. එහෙම නැතුව යම් කිසි කෙනෙක් දැන් කපුට ගැන කතා කළොත් සාහිත්‍යයේ නිල වර්ණ කියලා තමයි හඳුන්වන්නේ. ඇත්තටම ඉතින් කපුටගේ ඒ කළු පාට අරගෙන බැලුවොත් තද නිල් පාටක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒක ඒ නිසා නිල වර්ණය කීම වරදක් නෙමෙයි. ඒකට කළු කියන එක ගොඩනැගෙන්නේ නිල වර්ණය වඩා තද තැනකට ගියාම වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඒ ඇත්තටම නිල් පාට කියලා කියන එකෙන් අදහස් කරන්නේ අපිට හිතේ නැදෙන නිල් පාටම නොවෙන්න පුළුවන්. ඉතින් කාල කියන එක තමයි ඒ කාල කියන එක මව්පියන්ගේ දැන් අපි දන්න මේ භෞතික විද්‍යාවත් එක්කලා ගත්තාම මව්පියන්ගේ ඥානවල සම්බන්ධතාවයත් එක්කලා ඒ සුදු වෙනවද කළු වෙනවද කියන එක උත්පත්තියේදී යම් වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම සාංශාරිකව අපි ගෙන ආපු කර්ම ශක්තියක්. ඒ කියන්නේ පුරුෂයෙක් වෙනවද, ස්ත්‍රියක් වෙනවද, අංග ප්‍රත්‍යංග નિවරදිව පිළිටනවද මේ ඔක්කොටම අපේ සාංශාරික කුසල කුසල කර්ම බලපාන අපි මුල් දවසේ සිහිපත් කළා ප්‍රතිසන්දි කර්ම වශයෙන් බලපානවා වගේම ප්‍රවෘත්ති විපාක හැටියට ඒවා ඉපදුණු තැන ඉඳලා මේ යන තැන දක්වාම යම් බලපෑමක් ඇති කරනවා. ඒතර මුගලන් හාමුදුරුවන්ගේ ඒ කාල වර්ණය හෝ නීල වර්ණය ගැන දහම් පොතපතවල සඳහන් වෙන්නේ අර මව්පියන්ට තැලූ කර්ම වේගය නිසායි අකුසල කර්ම වේගය නිසා ඒ කාල වර්ණය ලැබුණයි කියන එකයි. ඉතින් ඒකෙන් අපිට කියන්න බෑ කළු වෙන්නේ අකුසලය නිසාමයි කියලා එහෙම කියන්න බෑ. දැන් උත්පල වර්ණාතරණිය ගත්තන් පස්සේ උත්පල වර්ණ කියලා කියන්නේ නීල වර්ණය. එතකොට උත්පල වර්ණතරණිය ඒ විදිහට නිල වර්ණ උනේ අකුසල කර්මයක් නිසා නෙමෙයි. ඇය දකින දකින සියලු දෙනාට බොහොම ප්‍රියමනාප ප්‍රසන්න රූප సౌందර්යයක් ඇයට තිබුණු බව තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා මේ අර සල්ලාලේක් විසින් දූෂණය කරන්න පව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා කළු කළු වර්ණය කියලා කියන්නේ ලෝකයට අප්‍රිය වර්ණයක් නෙමෙයි. කළු පාට වෙච්ච හැමදෙනාම අවලස්සනක් නෙමෙයි. කළු පාට වෙන හැමදෙනාම අකුසල කර්මයෙන් උපදිනවත් නෙමෙයි. අපි එහෙම තීරණය කරන්න ගියොත් එහෙම අර පහුගිය දවස්වල මහා ආందోලනයට ලක් වුණේ ගැහණු දරුවෝ උපදින්නේ අම්මලා බොරු කියන අම්මලා තාත්තලා බොරු කිව්ව නිසායි කියන. ඉතින් අන්න ඒ වගේ පටලැවිල්ලක් වෙනවා. බොරු කීමේ එක් ආදීනමයක් හැටියට දක්වලා තියෙනවා ස්ත්‍රී දරුවන් ලැබීම කියන එක. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ස්ත්‍රී දරුවන් ලැබෙන හැම දෙනාම බොරු කියපු අය කියන එක නෙමෙයි. ඊළඟට පරදාර සේවනයේ විපාකයක් හැටියට දක්වලා තියෙනවා බොහෝ විපාක දක්වලා දක්වලා අවසාන විපාකයක් හැටියට දක්වලා තියෙනවා ස්ත්‍රීත්වයේ උපදීන. ඒතකොට ඒකෙන් කියන්නේ ස්ත්‍රීත්වයේ උපදලා තියෙන හැමදෙනාම පරදාර සේවනය කරපු අය කියන එක නෙමෙයි. ඉතින් අන්න එහෙම පටලවිලි අපි ඇති කරගන්න නැතුව පරිස්සමින් තේරුම් ගන්නට ඕන කාල වර්ණය හෝ නිල වර්ණය කියන්නේ අකුසල කර්මයේ විපාකයක්ම නෙමෙයි. හැබැයි මුගලන් හාමුදුරුවෝ කළු පාට හෝ නිල් පාට උණු බව දහම් පොතපතේ දැක්වෙන්නේ අර මව්පියන්ට තලපු අකුසල කර්මය නිසා. නමුත් උත්පල වර්ණාව නිල වර්ණ වුණා කියලා කියන්නේ එහෙම අකුසල කර්මයක් නිසා නෙමෙයි. ඒ නිසා කළු වෙන්නේ නිල් වෙන්නේ අකුසලය නිසායි කියලා අපිට එහෙම නිගමනයකට එන්න බෑ. මුගලන් හාමුදුරුවෝ සම්බන්ධ එහෙම කතාවක් දැක්වෙනවා. ඒක අපි පරිස්සමෙන් තේරුම් ගන්න.